රූපවාහිනිය දෛනිකව ඔබ වෙත sannivedanaya කරන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ 23 වැනි බොජ්ජංග දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ ඒ උදෙසා අද දවසේදී සුපුරුදු ලෙසින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සවම එක්ව සාදු නාදනම් වා පිළිගනිමු සාදු සාදු සාදු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 තත් කතමෝ උපේක්ඛා සම්බුද්ධං වූ යා උපේක්ඛා උපේක්ඛනා අජ්ජුපේක්ඛනා මජ්ජත්තා චිත්තස්ස උපේක්ඛා සම්බුද්ධං වූ අයං උච්චති උපේක්ඛා සම්බුද්ධං වූති සාදු සාදු සාදු අදා බුද්ධ සම්පන්න තුනක්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සාර්ථක කරගෙන අසර ජීවිතය සුපත් කරගෙන උතුම් නිවනින් සැනසීමේ අදහසින් තමන්ගේ ජීවිතය සුපත්භාවයට පත් කරගන්න අවශ්‍ය කරන ධර්මය මේ ජීවිතයට එකතු කරගෙන සසර සුපත් කරගෙන හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන ආකාරයට එවැනි අරමුණක් එවැනි අධිෂ්ඨානයක් ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න ඕනේ. ඉන්නත් මේ අපේ මේ ගත කරන ජීවිතයේ ලැබිච්ච දේවල් උපන් දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකන් අපිට ලැබිච්ච දෙයක් තියෙනවා නම් ඒ ලැබිලා තියෙන හැම දෙයක්ම අපෙන් ගිලිහිලා යනවා. ලැබිලා තියෙන හැම දෙයක්ම නැති වෙලා යනවා. කිසිම දෙයක් මට ඕන හැටියට කැමති වුණා කියලා නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ. අකමැති වුණා කියලා පවත්ත ගන්න නවත්ත ගන්න වෙනස් කර ගන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඉතින් ඒ විදිහට මට අයිතියක් නැතුව ගලාගෙන යන මේ ලෝකය උදාහරණයක් විදිහට මගේ ශරීරය පවා ඒ ලෝකය කෙරෙහි උපේක්ෂා සහගත මධ්‍යස්ථ ස්වභාවයක් අපිට ඇති කරගන්න පුළුවන්කමක් නොලැබුණොත් පැහැදිලිවම ලොකු දුක්ඛිත ස්වභාවයකට පත් වෙනවා. ඉතින් අන්නේ උපේක්ෂා සහගත ස්වභාවය ඇති කර ගැනීම ඒ අපේ මේ ලෝකයේ පිළිබඳ තියෙන මධ්‍යස්ථ ස්වභාවය ටික ටික ටික ටික අපේ సంతානගත ඇති කර ගැනීම සම්පූර්ණ වශයෙන් අපේ හිත අවබෝධය කරා ළඟා වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ අවබෝධය කරා ළඟා වෙනවා කියලා කියන්නේ පැහැදිලිම උපේක්ෂාවකටපත් වෙන්න ඒ කියන්නේ හරියටම මේ ලෝකයේ අත తත්වය දැක්කොත් තේරුණොත් අන්නේ තේරිච්ච කෙනාට පින්නත් මේ පැහැදිලිවම ඇලීමක්, ගැටීමක්, මුලා වීමක් ඇති වෙන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැක්කොත්. මොකද ඒක සපයි කියලා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒක මම මගේ කියලා අදහසක් ඇති කරගන්න නැතුව ඉන්නව නෙවෙයි ඇති වෙන්නේ නෑ. මම මගේ මේවා මගේය මේවා මමය මේවා කියලා දැඩි අල්පා එල්බ ගැනීමක් සිද්ධ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ කරගන්න නැහැ නෙවෙයි සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ තත්ත්වයකට අපේ චිත්තසංතානය පත් කර ගැනීමෙන් තමයි අපිට මේ ලෝකේ ඉන්න කෙනෙකුට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සාකච්ඡා කරන අතරවාරයේ අද අපි බොජ්ජංග දේශනා ඉවර කරන්නයි සූදානම් වෙන්නේ. බොජ්ජංග කියන්නේ මම මතක් කරනවා ඔය කලිනුත් ඔය මතක් කරා බොහෝ වාරයක්. බෝධියට හේතු වෙන අංග කියලා. බෝධියට හේතු වෙන අවබෝධයට හේතු වෙන දේවල්. අවබෝධයට හේතු වෙන දේවල්. ඉතින් අවබෝධයට හේතු වෙන අර අපි මතක් කරා වගේම අපි ඒක පෙරා සමිතියක් පිටව ගන්නවා. මේ සමිතියේ සභාපති කෙනෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා, භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. නේද? උප සභාපති කෙනෙක් ඉන්නවා ඒ වගේ ඒ ඒ අය මේ සමිතිය මේ මණ්ඩලය අවශ්‍ය කරන වැඩපිළිවෙලක් කරන්න මේ හිතුවා ගන්න මරණ ආධාර සමිතියක් නම් මරණ සිද්ධ වුණාම ආධාර කරන්න බලائیں. ඉතින් ඒ ඒ නොයේකුත් එක එක අරමුණු ඇති කරගෙන පිහිටුවා ගන්න මේ සමිතිය සාර්ථක වෙන්නේ ඒ එක එක්කෙනාට එක එක්කෙනාට අදාළ කෘත්‍යයන් ඒ ඒ කෙනා සිද්ධ කරොත්ද නැද්ද? ඒ ඒ කෙනා සිද්ධ කරොත්. අන්න ඒ වගේ අපේ මේ సంతానගතව අවබෝධය කියන දේ ඇති වෙන්න නුවණ කියලා කියන ඒ ඉස්සෙල්ලාම අවශ්‍ය කරන ඒ ඒ ධර්මයන් පිළිබඳ දැන ගැනීම. සිහිය. ඊළඟට ඒ කියන්නේ නුවණ විතර තිබ්බට පස්සේ නුවණ පිළිබඳ වූ සිහිය. ඊළඟට ඒ සිහිය තිබ්බට මදි නුවණ තිබ්බත් සිහිය තිබ්බත් ඒ අකුසල ධර්මයන් නැగిලා එනකොට ඒවා මැඩපවත්වාගෙන ඉදිරියට යෑමට අවශ්‍ය කරන වීරය මේකේ සිත අලවා තබා ගන්නා වූ ප්‍රීතිය ඒ වගේම අපි සාකච්ඡා කරා පස්සද්ධිය නේද මේ සිත කය නැත්නම් කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා කියන වේදනා සංඥා සංකාරවල යම් සංසිඳීමක් තියෙනවා නම් ඒ පස්සද්ධිය සමාධිය හරිද ඒ වගේ දැන් මේ සාකච්ඡා කරන්නේ උපේක්ෂාව පිළිබඳව ඉතින් උපේක්ෂාව පිළිබඳ බොහෝ දේවල් අපි ඊයේ දවසෙත් පෙරේද දවසෙත් මේ අත්තන්ට සාකච්ඡා කරා අද අපිට තියෙන්නේ මේ උපේක්ෂාව ඇති කර ගැනීම සඳහා කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කිරීමයි කර යුතු දේවල් පිළිබඳ සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද අපි කරන්න ඕනේ කියලා. ඉතින් මේ සඳහා අපි කළ යුතු පළවෙනි දේ විදිහට සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ සත්‍ය මජ්ජත්තාවය කියන தත්ත්වය අත්‍තර ගන්න ඕනේ. ඒ කියන්නේ සත්‍යයන් පිළිබඳව මධ්‍යස්ත උපේක්ෂාව කියන්නේ මොකද්ද අපි කතා කරා අත දැක්වීමක් වශයෙන් ගත්තොත් සැප දුක් හමු වේ මැදිහත් සිත. සිත මැදිහත්ව තියෙනවා. ඒ කියන්නේ කිසියම් දෙයකට සැලෙන්නේ නැහැ ඉතින් මොනව කරන්නද කියලා අපි කියන්නේ නේද? ඕවම තමයි කියලා කියන්නේ. අන්න වගේ ගැඹුරු හැඟීමක් හැම වෙලේම මේක තමයි தත්ත්වය. නේද? අපිට තේරෙන විදිහට මම කිව්වා නම් අර නේද අසනීප වෙන කාලය එනවා, කරදර වෙන කාලය එනවා, හොඳ වෙන කාලයක් එනවා. නේද? ඒ හැම කාලයකදීම මටමයි වෙන්නේ කියලා මහා පීඩාවෙන් ඉන්නේ නැතුව මේ තමයි මට අසනීප හැදෙන කාලෙ. මේ අසනීප හැදෙන කාලයක් මට මේක. ඉතින් මොකද කරන්නේ? නේද? ඒ හානිය අවම කරගන්නවා මිසක මේ වැස්ස කාලේ. මේ පායන කාලේ. ඉතින් හානිය අවම කරගන්න කරගන්න පුළුවන් දේවල් කරනවා මිසක් අවකත් එක්ක මැරෙන්න හදන වැඩක් තියෙන මේ හරදර කාලේ. ඒක අපි හිනා වෙවි ගුණ දෙන්න පුළුවන් වෙන්න ඕන ජීවිතේට. මේ කරදර ඇවිල්ලා තියෙන කාලයක් නේ. ඕක හැටි කාටත් එනවනේ. නේද? මේ හිරිහැර තියෙන කාලයක්. හරිද? මේ මේ මට ආදරය ලැබෙන කාලයක්, මේ මට අනාදරය ලැබෙන කාලයක්. නේද? ඒ වගේ මේ මට ලාභ ලැබෙන කාලයක්, මේ මට අලාභ ලැබුණාට කොයි කාටත් ලාභයක් ලැබෙනකොට උද්දාමයටපත් වෙන්නේ නැතුව අලාභයක් ලැබෙනකොට පීඩාවටපත් වෙන්නේ නැතුව දෙකම එක එක සිතින් එක වගේ දරා ගන්න හැකි තත්යකටපත් වුණාම කියන උපේක්ෂාවක් කියලා. මේ උපේක්ෂාවේ ප්‍රතිමූර්තිය. හ්ම් උපේක්ෂාවේ ඉහළම තලයක ඉන්නේ කවුද? රහතන් වහන්සේ. ඉතින් මම හැම වෙලේම අපි බලන්න ඕන ප්‍රායෝගිකව මම කොහොමද මෙතෙන්ට ළඟා වෙන්නේ කියලා මම ධර්ම දේශනා දෙකේදීම කිව්ව උපේක්ෂාව ගැන සඳහන් කරමු. තමන්ගේ අතීතය අරගෙන අතීතයේදී තමන් සැලිච්ච තැන් විදර්ශනා කරලා නැත්තම් මේ දැන් අපි කතා කරන ආකාරයට කටයුතු කරන්න. එතකොට ඒක නවත්ත ගන්න පුළුවන්. අර පියේ කටයුතු කරන විදිහ කතා කරමු. පළවෙනි එකට කියනවා සත්ත්‍ය සත්ත්‍ය මධ්‍යස්ථතා කියලා. සත්ත්වය පිළිබඳව මධ්‍යස්ථ තැනකට එන්න මොකද කරන්න ඕනේ කියලා. ඒකේ පළවෙනි එක තමයි කර්මය ගැන මෙහි කියන. දෙවෙනි එක තමයි විදර්ශනාවෙන් සත්‍යයන් දිහා බැලීම. අපි ඔන්න ඔය දෙක කරන්න ඕනේ. දැන් අපි මොකද කරන්න ඕන? කර්මය ගැන මෙහි කිරීම සහ විදර්ශනා විදර්ශනාවෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන දෙක. දැන් මම ගන්න ඕන මම ඊයේ පෙරේද කියලා දුන්නා වාගේ අපි ගන්නවා මොනවාද මේ අතීතය. අතීතයේ මට කවුරු හරි කෙනෙක් නොකරපු වැරද්දකට දැඩිව චෝදනා කරලා මාව නින්දාවට පත් කරා සමාජයේ කියලා හිතන්න. දැන් මං ඉන්නේ කොහොමද? ඒ වගේ නොකරපු කවදාකවත් නොකරපු වැරද්දකට ඒ වගේ කරන්න මං ඉන්නේ කොහොමද? උපේක්ෂාවෙන් ඉන්නේ. නෑ ගිනි අරන් වගේ ඉන්නේ අඩිය පොළේ ගහමින් ඉන්නේ නේද? හම්බුනොත් අවස්ථාවක් ලැබුණොත් අනිත් පැත්තට දෙනවා කාරණාව කියලා බෝ කරගෙන ඉන්නේ වැඩේ. මොකද බෝ කරගෙන කියන්නේ ඇයි? එයා නරක වැඩේ කරේ. දැන් මම කරන්න ඉන්නේ මොකද්ද? එයා පරුසුනේ මමත් පරුස වෙන්න හදනවා. එයා මට ඕන නැති විදිහට නිඳා කළා. ඒකද මමත් එයාද නිඳා කරනවා කියලා නේද? එතකොට මේක කොයි විදිහටද බලන්න වෙන්නේ? එයා මට බිරුවා. <laughs> මමත් එයාද මුරණ්ඩයි ඉන්නේ. එහෙම තමයි වැඩේ. ඒ විදිහටයි බලන්න වෙන්නේ. එයාගේ වැරදීම හින්දා එයා මට බිරුවේ. දැන් ඉතින් මමත් එයාට බුරණ්ඩයි හදන්නේ. හරි. ඉන්නත් මේ අන්න ඒ වගේ නොකරපු වැරදි. දැන් මේ ළඟදී මගෙන් එක කවුරුහරි කෙනෙක් විමසලා වෙලා තිබ්බා මේ නිවන් මාර්ග දේශනා මාලාවේදී මම පුළුවන් තරම් හිත හදාගෙන ඉන්න හැම පැත්තෙම මට ධර්මයක් තේරෙන ඔක්කොම වෙන එකම දෙයකට හිත හදාගන්න බෑ. පුළුවන් නම් මේ දේශනා මාලාවේදී හරි ඔබ වහන්සේ සඳහන් කරන්න කියලා. මොන අදයි දවස සඳහන් කරගන්න පුළුවන් වෙන්නේ. මේ මගෙන් ගත්ත ණයක් කෙනෙක් දෙන්නෙම නැහැ. දෙන්න පුළුවන්කම තියෙදි දෙන්නේ නැහැ. දෙන්න පුළුවන්කම තියෙදි දෙන්නෙම නැහැ. කොහොමත්ම ගන්න බෑ කියලා. ඉතින් දැන් ඒක හින්දා අර භාවනාවටත් බාධා වෙනවා කියලා. කොහොමද මේවා ගැන අපි හිතන්න ඕන? අර අර කරපු නින්දාවල් තියෙනවා නම් ගත්ත නැහැ තියෙනවා නම් දෙන්නේ නැත්නම් අසාධාරණ මට වෙලා තියෙනවා නම් මොනවාද ඒවා? අපි ඒවා හිතන්න ඕන කොහොමද උපේක්ෂාව හැදෙන්නේ නැහැ අපි ළඟ. නේද? උපේක්ෂාව හැදෙන්න ක්‍රමයක් ඕන. උපේක්ෂාවෙන් ඒ දිහා මධ්‍යස්ථ බලන්න ක්‍රමයක් ඕනේ. අන්න ඒක මේ තමයි නේද? මේ බලන්න. ඒක හිතියොත් එහෙනම් මොකද වෙන්නේ ඊළඟ භවයවල? ඒවා අපිම කියන ඒවා ගෙවන්න වෙනවා කියලා. නේද? ඒවා ගෙවනකොට සිතාසී යවනවා වගේ පණිවිඩය යවනවා ඊළඟ භවයේදී මේ අහවල් දවසේ ගත ඒවායි මේ දැන් නෑ. එහෙනම් මේ ජීවිතේ මට පාඩු වෙනකොට මේ ජීවිතේ මට අලාභ වෙනකොට ඒවා මොනවාද? ඔව් නින්දා ලැබෙනකොට හ්ම් ආයත ලැබෙනකොට ඒව මොනවාද? දුක් ලැබෙනකොට කොහොමද ඒවා ගැන හිතන්න ඕන? අහවලාමට දුක් දුන්නා කියලාද? නෑ ඒක හැම වෙලේම බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියන්නේ මොකද්ද මේක කාගේ වැරද්දද? මගේම වැරද්ද. කවද කරපු වැරද්දද? මේ විපාක ලැබෙන්නේ කවද කරපු ඒවාද? අසර කරපු කර්මවල විපාක කියලා මධ්‍යස්ථ වෙන්න කියනවා. තමන්ගේ ස්වාමියා හොඳ නෑ. තමන්ගේ භාර්යාව හොඳ නැහැ. තමන්ගේ දරුවෝ හොඳ නැහැ. තමන්ට ලැබිලා ඉන්න දෙමව්පියෝ හොඳ නැහැ. එහෙම වෙනවද නැද්ද? එහෙම එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ අය කොහොමද කල්පනා කරන්න ඕන? මගේ මූණ හොඳ නැහැ කියලා තරහ යනවාද? මූණ හොඳද? අන්න අය ළඟට ගිහිල්ලා බලපුවා මොකද හිතන්නේ මූණ හරියන්නේ නැහැ. මේ මූණ හරියන්නේ නැහැ. මේක නේද? මේක <laughs> ඒකනේ කොහරි යන්න ලෑස්ති වෙනද හදන්නේ ඒක? නේද? එහෙනම් මූණ හොඳ නැහැ කියලා නහය කපනවද? නෑ. නේද? එහෙනම් මේක හොඳ නෑ කියලා අපි මොකද කරන්න ඕනේ? මුකුත් කරන්න යන්නේ නෑ. ඒ මොකද මේක මගේ කර්මානුරූප ලැබිච්ච දේ කියලා මූණ ගැන උපේක්ෂාව හැදෙනවා. ආන් ඒ වගේ මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ ඥාතියා, මගේ යහළුවෝ මට ලැබෙන දේවල් දැන් සමහර අය අනේ අනිත් අයට මේ වගේ මේ වගේ දේවල් ලැබෙනවා මට ලැබෙන්නේ නෑ මේ කියලා තරහෙන් ඉන්නවා. Taman එක්කම තරහෙන් ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ Tamanටම සාප කරගෙන ඇති වැඩක් නෑ. කාගේ වැරද්දද? Tamanගේම වැරද්ද බව අපිට නිබඳව සිහි වෙන්න ඕනේ. Tamangeema වැරද්ද බව නිබඳව සිහි වෙන්න ඕනේ. හරි? අන්න ඒ එන්න ඒ මානසික தත්ත්වය සකස් කරගන්න ඕනේ. අන්න එතකොට ඕනම දෙයක් පිළිබඳව මධ්‍යස්ථව බලන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි පළවෙනි උපේක්ෂාව හදාගන්න ක්‍රමය. හරි දැන් අතීතයේ දැන් ඕවා දැනගත්ත ගමන් මොකද කරන්න ඕන? තමන්ගේ මේ මෑත අතීතයේ තමන්ට බුරබුරා නැගෙන උපේක්ෂාවේ වැටෙන්නේ නැති බුරබුරා නැගෙන එක එක්කෙනා කියපු වචන එක එක්කෙනාගේ ක්‍රියා එක එක සිද්ධි තියෙනවා. ආන් ඒව අරගෙන කර්මයට දාලා ඒවා නිවලා දාන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඒවා අතීතයේ ඉඳලා මෙහෙට එනවා. නේද? අහවලා මෙසේ කළාය, අහවලා මෙසේ බැන්නාය, අහවලා මෙසේ කරා මට මේ වගේ දේවල් කරා, අසාධාරණකම් කරා, මගේ ජීවිතේ විනාශ කරා. හරිද? ආය නෑ. ඉතින් ඔව්වා තියාගෙන ඉන්නේ මැරෙන්න ගැස්තිරාන වෙලාවෙත් නේද? ඕවා ගැන මතක් කර කර මහා දුකෙන් ඉන්නවා අපි. තමන්ගේම වරද්දට වෙච්ච දේවල් ගැන තමන්ම දුකෙන් ඉඳලා හරියන්නේ නැහැ. නේද? මහා කුරු යුද්ධයක් තිබ්බා පින්නන්නේ. අන්නේ යුද්ධ වෙලාවේදී සමහර ඇත්තන් ඒ මරු කටේ ඉඳලම කුංජි තුවාලයක්වත් උනේ නැහැ. සමහර ඇත්තන්ට මේ කොළඹ ඉඳලා ජීවිතේ නැතුව. නේද? සමහර අය යුද්ධේ කරන කාලේ යුද බිමට සටන් කරන්න ගිහිල්ලා සටනේදී නැතුව මගේ එනකොට නේද මගේ එනකොට මේ මේ පැත් මේ පැතිවලදී හදිසි අනතුරු වෙලා මැරුණා නේද ඒතකොට සමහර අය මෙහෙදි වේරිලා එහෙ ගිහිල්ලා මැරුණා ඉතින් ඒ වගේ එක එක එක එක විදිහට මේ කර්මානුරූපව මේ වෙන්නේ නේද මටම මෙහෙම වුණා මටම මෙහෙම වුණා කියලා හිතන්න බෑ ඉතින් ඒකින්ද අන්නේ කර්මයේ හිත පිටවා ගත්තාම අපිට උපේක්ෂාව සකස් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව විදර්ශනාව. හරිද විදර්ශනා වශයෙන් පරමාර්ථ වශයෙන් මේ ලෝකයේ තියෙන දේවල් සත්‍යයෙන්ම සත්‍යේක්ෂා කරනවා. හරි. පරමාර්ථ වශයෙන් ගත්තහම මම ඒකට ඊයේ පෙරේදා දෙකේම උදාහරණ කිව්වා. ඒ කියන්නේ මේ මෙතන සත්‍යයේ පුද්ගලයේ කරන්නේ කරවන්නේ කියලා ගන්න බෑ. කෙරෙන දෙයක් ඇත කියලා. කෙරෙන දෙයක් ඇත කියන එක දැනෙන ආකාරයට විදර්ශනා වර්ධනය කරගන්න ඕනේ. දැන් චිත්තචෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන් වල මෙතන නිබ්බාන කියන එක නැත්නම් චිත්තචෛතසික රූප කියන දේවල් වල එකතුවක්. නැත්නම් පංච උපාදානස්කන්ධයන්හි එකතුවක්. සිද්ධ වෙන සිද්ධියක්, ක්‍රියාවලියක් විදිහට මේක මේක දිහා බලන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා අපි අපි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ පින්නත්. ඉතින් ඒකට ඒකට තමයි විදර්ශනාව ඒ පිළිබඳව ගොඩාක් දේවල් කතා කරා මම මේ වෙලාවේ මේක කියන්න යන්නේ නැහැ. නේද? අතීතයේදී අපි භාවනා වැඩසටහන් වල දිට්ඨි විසුද්ධිය, සංකාරතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ වගේ බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරේ අපේ හිත උපේක්ෂාවේ වට ගන්න තමයි. උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න. ඒකද සත්‍ය මධ්‍යස්ථතාවය කියලා කියන తත්වය ඇති කර ගැනීමට නම් මොකද කරන්න ඕනේ? මොකද ක්‍රම දෙක? කර්මා කර්මය මූලික වෙලා තියෙනවා කියලා කර්මයෙන් ප්‍රතිවේක්ෂා කරන්න ඕන. කර්මානුරූපව හැම දෙයක්ම වෙලා තියෙන්නේ කියලා සත්‍යයන් දිසා දිසාවට කර්ම ඒක හරීම වටින දෙයක්. හිත හිත ඉපිලෙන්නේ නැති වෙන්න සංසිඳවා ගන්න ගොඩාක් වටින දෙයක් මේක හැම වෙලේම මතක තියාගන්න හැම වෙලේම මතක තියාගන්න. gederදී දැන් සමහර ඇත්තෝ මේ සමහර අය නිවස් නිවෙස් වලදී පොඩි පොඩි කරදර එනවා. වෙන එකක් ඔක්කොම පැත්තෙන් යනවා භාවනා කරන්න කියන්නේ ගියාම කියන්නකෝ. භාවනා කරන්න කට්ටිය එකතු වෙනගෙන භාවනා කරන්න පටන් ගත්තාම මම ඉඳගත් දවසේම ඕන මොකද වෙන්නේ මේන් එහා පැත්තෙන් ඇවිල්ලා නේද ඒ අයගේ වැඩිම කහින එක. ඉවරක් නෑ කහිනවා කියන්නේ නැත්තම් shopping bag අදිනවා. හරි ඒ shopping bag සද්ද ඇහුනහම මට පුදුම කේන්තියක් යන්නේ ඕම් එහෙම. ඒ එපා කියලා තියෙනවනේ එපා කියලා තියෙන දේ තමයි කරන්නේ. ඒකින්ද පුදුම විදිහට ගේම් තියනවා කියලා හිතන්නකෝ. අන්නේ වෙලාවටත් කොහොමද මධ්‍යස්ථාවයේ තියාගන්නේ? ආම්දුරු මෙයාට එපාම කියලා තියෙනවා මෙච්චර එපා කියලා තියෙනවා බලන්න නේද අර කහින එක නම් තව ස්වභාවිකව කියලා හිතන්න පුළුවන් නෑ එහෙම නෙවෙයි වැඩේම සරසර සරබර සරබර සරබර සරබර ගා මේ වැඩේ තියෙන්නේ මේකයි පැයක් ඇතුළත අපි හිතමුකෝ විනාඩි 10ක් මෙයා සුපින් බෑග් එකක්ද කියලා විනාඩි 15ක් 20ක් විතර මම ඒක හිඳ විඳවනවා එතකොට මට 10න් නවතින්නේ නැහැ 10යි අර 15යි 25ක්ම හානි වුණා දැන් නේද? තනියම නේද වැඩේ වෙච්ච වෙලාව එක වෙලාවක් ඊට වැඩි. ඉතින් අන්න ඒකින්ද මේක මගේ කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. මම භාවනාවක් කරන් ඉඳගත්තා නම් මෙන්න මේ හරවර වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? මොනවද මට කර්මානුරූපව මම කරලා තියෙන්නේ? කයෙන් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, සිතෙන් වැරදි කරලා, ඊට වැඩි දෙයක් කරලා නැහැ. එහෙනම් අතීතයේ කර්මානුරූපව මට මේ වගේ දේවල් සිද්ධ වුණා නම් මම දැන් කයෙන් වචනයෙන් සිතින් වැරදි නොකර අනාගතයේදී මෙවැනි දෙයක් මේ වගේ බාධා ඇති නොවෙන්න වැඩසලස්සා ගන්න ඕනේ කියලා කර්මේශය කරගන්න කටයුතු කරන. ඒක අර පිළිබඳ උපේක්ෂාව හදාගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මෙතන කරන්නේ කරවන්නේ නැත කියලා. ඊයේත් මම මතක් කරා මේ විදුලි පංකා ගැන කියලා. නේද කරන්ට් එකක් උපදින එකක් ගැන කියලා. ඉතින් පෙරේදත් අපි මතක් කරා නේද මොනවා හරි මැෂින් එකක් ගැන කියලා. ඉතින් ඒ වගේ මේ පරමාර්ථ වශයෙන් අත්‍යාදෙස බලන්න තමන්ගේ දැක්ම සකස් කරගන්න ඕනේ. එතකොට එතකොට අපිට මේ සත්‍යයන් කෙරෙහි මධ්‍යස්ථතාවය ඇති වෙනවා. ඊළඟට පින්නත් මේ මාර්ගයේ ගමන් කරන කෙනාට තියෙන ලොකු ගැටලුව තමයි සිව්පතය. හරි විශේෂයෙන් අර අයින් කරන්න බැරි පාවිච්චි කර කරම කෙලෙස් අයින් කරගත යුතුව තියෙන මේ දේවල් තමයි සිව්පස්සේ කියන්නේ භාවනා කරන කෙනෙකුටත් පැවිදි වෙච්ච කෙනෙකුටත් ඉන්දපාත සේනාසන ආහාර ආහාර මේ චීවර පින්ඩපාත සේනාසන ගිලානපත්ය කියන සිව්පසය පිළිබඳව උපේක්ෂාවේ හිත වට ගන්න ඕන. එන්නේ ඒකට කියනවා මේකදී සංකාර උපේක්ෂාව කියලා. මේක අපි මෙහෙම කිව්වට සිව්පස්සේ කියලා සිව්පස්සේ විතරක් නෙවෙයි සිව්පස්සේට අදාළ වන දේ මොකද විසුණු වහන්සේ ගැන කතා කරනකොටයි සිව්පස්සේ ගැන අනිත් සියලුම දේ පාවිච්චි කරන සියලු දේ මොනවා හරි ඉස්සලක්වා සත්ත්ව මජ්ජත්තාවය කියලා එතකොට මේ තමයි සංකාර මජ්ජත්තාවය කියලා කියන්නේ සිව්පසය ඇතුළුව මේ පාවිච්චි කරන සත්‍යයෝ නොවන සියලු දේ ගැන ඇති කරගත යුතු උපේක්ෂාව කොහොමද ඒක ඇති කරගන්නේ? ඒවා මේ දේවා ඇලෙන්න ගැටෙන්න ඒ වාගේ තියෙන අනිත්‍ය ස්වභාවයන් මෙනෙහි කරමින් ඒ වගේම ඒවා පාවිච්චය දැන් කිව්පතේ නම් කොහොමද ආහාරය නම් මොකටද ආහාරය කියලා නේද? ආහාරයෙන් කැප විඳ ගන්න නෙවෙයි ආහාරය ජීවිතය පවත්වා ගැනීම සඳහායි. ඒක විනෝදයේ සඳහා නොවන බව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් උපේක්ෂාවෙන් මේ ආහාරය ගන්න. ඒක ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව අපි දක්ෂ වෙන්න ඕන. උපේක්ෂා සහගතව මේ ආහාරය ගැනීමට අපි දක්ෂ වෙන්න ඕනේ. පුළුවන් ද දන්නේ නැහැ. නේද? බලන්න ඕනේ. නේද? ආහාර නැත්නම් දැන් කොච්චර කල්ද? මේ දැන් දැන් ඒවා පුරුදු පුහුණු කරන්න ඕනේ කියලා මම හැම වෙලේම කියනවා පින්වත්නි. මේවා පුරුදු පුහුණු කරගන්න ඕන අපි උපේක්ෂා සහගතව තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ආහාර ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. ඇඳුම් පිළිබඳ උපේක්ෂාවක් අපිට තියෙන්න ඕනේ. ඉතින් මේවා මේවා ඇති කරගන්න පුළුවන් දේවල්, බැරි දේවල් නෙවෙයි අපේ ජීවිතේ. ඒ ඉන්න මේක ප්‍රත්‍ය සංනිස්සිත සීලය ගැන අපි සාකච්ඡා කරා. අන්නේ ප්‍රත්‍ය සංනිස්සිත සීලය ගැන මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරා කීප වතාවක් ටිකක් ගැඹුරින්ම අන්න ඒ විදිහට ඒ තමන් භාවිතා කරන දේවල් වලට මුලා වෙන්නේ නැතුව ඒවා භාවිතා කළ යුතු හින්දා භාවිතා කරනවා. ගයක් හදා ගන්නකොට ගේ කෙරෙහි උපේක්ෂාවක් තියෙන්න ඕනේ. මේක මොකද එහා පැත්තේ ගේ හදලා තියෙනවද වැඩි තුක්ක්ක් හරි උසට හදන්න ඕනේ හොඳට හදන්න ඕනේ ඉතින් මේ බොරු තරඟ නේද හ්ම් මට මොකටද ගේ ඊට උස්ලෙන් වලකිලා ඉන්න මැටි මදුරුවන්ගෙන් වලකිලා ඉන්න ආරක්ෂා සහිතව ජීවත් වෙන්න ඒකට විතරයි වඩු කුරුල්ලටත් ගෙයක් තියෙනවා නේද හැම සතෙක්ම ගෙයක් හදා ගන්නවා ආකටම වගේ ගෙයක් තියෙනවා නේද එහෙනම් මේ මිනිස් එක්කලා ඉපදිලා මාත් මේ ඉන්න තැනක් හදාගත්තා ඒක මේ ඒක ඔළුවේ තියාගෙන ගෙවල් ඔළුවේ තියාගෙන ඇවිදලා හරියනවද? දැකලා තියෙනව නේද? ගෙවල් ඔළුවේ තියාගෙන ඇවිදින අය. හොඳට ගේ හදාගත්තට පස්සේ දැන් අමුතු ගතියක් එනවා. මොකද්ද? මේ වගේ ගෙදරක ඉන්න කෙනෙක් මම. හරිද? මේ වගේ ගෙදරක ඉන්න කෙනෙක් මම. මගේ ගෙදර මෙන්න මේ වගේ, මගේ වාහනේ මෙන්න මේ වගේ කියලා උපේක්ෂාවක් නැතුව මහා ආඩම්බරකමක් හදාගන්නවා. නේද? ඒක පිස්සු ගතියක් වගේ එකක්. අර බොහෝම පොඩි දෙයක් ගැන. ඉතින් එන්න ඒවා ඒ වගේ ඒවා හින්දා මුලාවටපත් වෙන්නේ නැතුව නේද සමහර අය අමුතු විදිහට පාරේ යනකොට අඳින ඇඳුමයි අතේ තියෙන දුරකථනයයි නේද පාවිච්චි කරන තව අරගෙන යන බෑග් මල්ලේ ඉඳලා ඉතින් බලාගෙන ඉන්න අයට පේනවා මෙයා මේ නේද ඇඟට ඇඳුම දැම්මට ඇඳුම දාලා තියෙන හිතට අතේ අතේ සෙලියුල දුරකථනය තිබ්බට ඒක තියෙන්නේ හිතේ නේද එතකොට මේ හිත හරියට උඩඟු භාවයකින් මේ ඇඳුම හින්දා උද්දාමයටපත් වෙලා යන්නේ කියලා තේරෙනවා නේද? ඉතින් අන්න එහෙම නැතුව උපේක්ෂාවෙන් ඒවා භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම පාවිච්චි කරන හැම දෙයක්ම උපේක්ෂා සහගතව පාවිච්චි කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකට කියනවා සංකාර උපේක්ෂාව කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන විදර්ශනාවන් සිදු කරමින් අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරමින් මේවා මොකටද කියලා මොකටද කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ ඒක තමයි අපි දැනගන්න ඕනේ දැනගන්න ඕන දේ කොහොමද මේවා වලින් උපේක්ෂාවට හිත වටගන්නේ කියලා. ඊළඟට හැමදාම කියනවා වගේ තුන්වෙනි කාරණාව වැටෙන්නේ මේ සත්‍ය සහ සංකාර කියලා අපි දෙකක් කියවනේ නේද? සත්‍ය සංකාර කියලා දෙකක් කියවා සත්‍යයන් සහ අනිත් බාහිර පරිවාදය. අන්න ඒ සත්ත්ව සංකාර කෙලායන පුද්ගල පරිවර්ජනතා. කියන්නේ පුද්ගලයන් ඒ ඒ සත්ත්වයන් සහ මේ බඩු බාහිර ආදී පිළිබඳව දැඩි උපේක්ෂාවක් නැති ඒ වාගේ ඇලී ගලී වාසය කරන පුද්ගලයන් බහැර කරන්න පුරුදු වෙන්න ඕනේ. සමහර අයත් ඉන්නවා හරියට නිකන් අර මේ සමහර සත්තුන්ට ලැබලා තියෙනවද මොන හරි ඉවක් ආපුහම තියෙන කලබලෙ. හ්ම්. ඒ දැන් ඔය අපේ ගෙදර ඉන්න පූසෙක් හරි බල්ලෙක් හරි අරන් බලන්න නිකන් මාස් ඉවක් හරි මොකක් හරි ආවම හොයාගන්න බැරුව ඉතින් අපි මස් කට්ටක් දැම්ම කියනකොට මස් කට්ට එතන තිබ්බා පැදුරු පැදුරු අස්සට ගියා. දැන් බල්ලාගේ නැතිල කොහොමද? එන පිසු වගේ නේද පිසු වගේ හොයනවා. දැකලා තියෙනවනේ එහෙම නේද? සමහර අයට දරුවෝ හින්දා අන්න ඒ වගේ. ඕන් හාමුදුරුවෝ ඕන නැති කතාවක් කිව්වා නේද? ඕන නැති කතාවක් කිව්වා නේද? නෑ ඕනම කතාවක් ඒ කිව්වේ. ඕන නැති කතාවක් නෙවෙයි ඕනම කතාවක්. දරුවෝ හින්දා පිස්සු වගේ නා. හරි. දරුවෝ හින්දා පිස්සු වගේ නම් මුණුබුරෝ හින්දා පිස්සු වගේ නම් අර වගේ තමයි. මත්තට්ටට ගිය ගිය බල්ලා වගේ තමයි. ඇයි මේ සංස්කාර පුදිය? නේද මේ මේක තේරුම් ගන්න ඕනේ. අන්න ඒක අයත් හැදිලෙම මුණ දෙන්න ඒකට. ඕනම දෙයක් හින්දා පිස්සු වගේ වෙන්න බෑ. හරි. ඒකට මධ්‍යස්ත වෙන්න ඕනේ. එතකොට ඒකට මධ්‍යස්ත වෙන්න ගියාම අන්න අර වගේ දරුවෝ හින්දා පිස්සු වගේ ඉන්න කට්ටිය ඉන්නවා. මේ ප්‍රේමයෙන් බැඳලා තද තදීන් ආලයෙන් ප්‍රේමයෙන් බැඳීම් වලින් අර බැඳිව බැඳිලා මට මේ දේවල් නැත්තම් එහෙනම් මම මැරෙනවා වගේ ඉන්න පිරිසක් ඉන්නවා. හරිද? ඒ වගේ අයව ආශ්‍රය කරන් ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ අයගෙන් ටික ටික ටික ටික ටික ටික ගැලවෙන්න ඕනේ. හරිද මම කියන්නේ මේක හොඳ වෙලා ඔය දැන් මෙතන තියෙනවානේ අපිට හම්බුණානේ එකක් සත්ත්ව සහ සංකාර කියලා දෙකක් මෙතන අර්ථ දැක්වීමක් වශයෙන්. ඒකද ඔය සංකාර කියන එක තව ටිකක්වත් හොඳයි. ගෙදරකට ටිකක් ඇලීමක් ඇති කරගන්න එක සත්ත්වයකට ඇලීමක් ඇති කරනට වැඩිය හොඳයි. ඒක හොඳයි කියලා කියනවා නෙවෙයි සංසන්දනාත්මකව ටිකක් හරි හොඳයි. කියන්නේ පුළුවන් නම් බැරිම නම් ඉන්නම බැරි නම් ආදරය කරන්න පටන් ගන්න. හරිද? හැබැයි ජීවියෙකුට නෙවෙයි. අල්මාරියකට, පුටුවකට, කුස්සියකට හරිද? අන්න ඒ වගේ ගෙදරකට, ඒ වගේ එකට ආදරය කරන්න පටන් ගන්න. ඇයි දන්නවද? ඒවා අතහරින්න ඕන වුණාම මට කැමති වෙලාවට අතහැරගෙන එන්න පුළුවන්. මම ඒවා අතහැරියා කියලා ඒවා මගේ පස්සෙන් පන්නගෙන මාව අතහැරලා යන්නේකෝ කියලා පස්සෙන් පන්නන් එන්නේ නැහැ. නේද? සත්වයකට ආදරය කරන්න ගත්තොත් මොකද වෙන්නේ? පුද්ගලයෙකුට ආදරය කරන්න ගත්තොත් මට එපා වුණාම මම මට අතාරින්න ඕන වුණාම අතාරින්න දෙන්නේ නෑ පස්සෙන් පන්නන් එනවා. අන්න ඒ පස්සෙන් පන්නන් එන ස්වභාවයේ තියෙන දේවල් පරිවර්ජනය කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. නැත්තම් ඒ වගේ තමන්ට ආදරය විතරක් කරන බැඳීම් තියන අය විතරක් නෙවෙයි තරහ තියන අය විතරක් නෙවෙයි ඒ වගේ තත්ත්වයේ ඉන්න පුද්ගලයෝ දැන් අපි තුමුක එක පුද්ගලෙක් ඉන්නවා හරියට දේශ සහගත පුද්ගලෙක්. එයා දේශයෙන් බැඳිලා දේශයෙන් බැඳෙනවද නැද්ද? එයා අපිට උගන්වන්නේ කොහොමද? මං කියනවා මං හිතේ මධ්‍යස්ථාවය ඇති කරගෙන කියනවා මේ අහවලා මට බැන්නා මට ස්වාමීන් වහන්සේලා කියලා තියෙන කර්මාන රූපව බලන්න කියලා. ඉතින් මේ දැනීම පිළිබඳව මම මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත යුතු හේක වේලාවක ගන්න ඕන ඒක වෙනම කතන්දරයක් නැත්නම් එයා හැමෝටම මේ විදිහට බණි. නමුත් මට ඒක පිළිබඳ එහෙම හදිස්සියක් එහෙම වුමනාවක් එහෙම මේ දැඩි විදියක් නෑ. හරිද? එතකොට මොකද කරන්නේ අර අර වගේ පැත්තේ ඉන්න පුද්ගලයෙක් මට හම්බුනහම මොකද කියන්නේ? එයා නිකන් දැඩි වේවට බැඳලා ඉන්නා. එහෙම හරියනවද 11ක්වත් කල් දාන්න එපා. ඔහොම නෙවෙයි කරන් තින්නේ. ඔයා බයින්ද තියෙන 50 මං හිතාගෙන 50කින් බයින්නම් කියලා. එයා මාව හදලා යන්නේ 150කින් බයින්ද. හරිද? ඉතින් එහෙම ඒක වර්ධනය කරන මධ්‍යස්ථාවේ මධ්‍යස්ථතාවයේ නැති කරන අය මගේ ළඟ ඉන්නවා නම් මම මොකද කරන්නේ යාළුව? නේද? පිස්සු ඇදිලා වගේ ඉන්න කට්ටියව ටික ටික හිමින් හිමින් හිමින් හිමින් බැහැර කරන්න පුරුදු වෙන්න ඕනේ. බැහැර කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙන් බැහැර කරේ නැත්තම් මොකද වෙන්නේ? මේක බෝ වෙන ලෙඩේ වගේ. හරිද? බෝ වෙන ලෙඩේ වගේ. හරිද? ඒක නුවණින් මග හරින්න ඕනේ. මම සබ්බාසෝ සූත්‍රයේදී කිව්වා. මම දැන් දැන් පරණ කිව්වා මතක් කරනවා. නේද? සබ්බාසෝ සූත්‍රයේදී නේද? පරිවර්ජනා පහතබ්බා කියන තැන අපි කිව්වේ නුවණින් මගහැර යන ආකාරය. Tamanට ගැටලුවක් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ වගේ ඒ ඒ පුද්ගලයන්ව නේද කර්මය ගැන හිතන්නේ නැති තමන්ව ඒ පැත්තට පොළඹවන පුද්ගලයන්ව අයින් කරන්න ඕනේ. ඒ වගේම තමයි අධික බඩු ගැන නේද? බඩු බාහිර ආදී ගැන අධික තණ්හාව තියන අය. සමහර අය ඉන්නවා රත්තරන් බඩු ගියොත් අපේ අම්මේ නේද? ආය නැහැ සමහර අය ඉන්නවා ගෙවල් කිව්වොත්. සමහර අය ඉන්නවා ඉඩම් කිව්වොත්. නේද ඉඩම් කියන්නේ මුළු ජීවිතේ වගේ. යගේ ඉඩම් තණ්හාවෙන් එක එක එක එක දේවල් ගැන අජීවී දේවල් ගැන දැඩි තණ්හාවෙන් ඉන්න අය හම්බුනහම එයාලා කොහොමද අපිට කතා කරන්නේ? වැඩක් තියනවද මෙව නැතුව? මේව නැතුව වැඩක් තියනවද? මේව නැතුව වැඩක් තියනවද කියලා ඒවා අගය කරලා වර්ණනා කරලා කතා කරනවා වෙලෙන්ද වගේ. වෙලෙන්දා තමන්ගේ බඩු වර්ණනා කරලා කතා කරනවා අපිට ඒව ගන්න හිතෙනවා. එහෙනම් සමහර ඇත්තෝ මේ ලෞකික දේවල් වර්ණනා කරලා කතා කරපුවාන් තුන්දන්නේ අපිට අපිටත් ඒ ගැන හිත යොමු වෙලා අපිටත් පිස්සුව බෝ වෙනවා. ඒකින්ද මධ්‍යස්ථතාවයෙන් වාසය කරන මේකේ තේරුම කිසි දෙයක් එපා කියලා කාණ්ඩ බොණ්ඩවත් නැතුව ජීවත් වෙන එකද? සුරක්ෂිත නැතුව ඉන්න එකද? නෑ නෑ ඒක නෙවෙයි. Tamanට මැරෙනකම් ප්‍රමාණවත් ආකාරයට අවශ්‍ය ප්‍රත්‍යයන් ටික එකතු කරගෙන තියාගන්න ඕන. Tamanටම අදි කියලා හිතනවා නම් තමන්ගේ දරුවන්ටත් මැරෙනකම්ම එකතු කරලා තියාගත්තට කමක් නැහැ. ඒ කට්ටියට මම දෙන තුන්මුණු පුරන්ටත් මැරෙනකම්ම එකතු කරලා කියලාවක්වත් අඩුම ගානේ එතනින්වත් නවත්තන්න. නේද? අපේ ඇත්තෝ හොරකම් කරන්න ගත්තාම කොහොමද හොරකම් කරන්නේ? પરම්පරාව කීයකටද? අපේ අම්මේ ඒ කියන්නේ තණ්හාව තියෙනවා මේ પરම්පරාව ඊළඟ પરම්පරාව ඊට පස්සේ પરම්පරාව પરම්පරා 15කට විතර හොරකම් කරලා තියලා තියෙනවා. හරිද? ඒ අවස්ථාව හම්බුනොත් ඒක තමයි කියන්නේ තණ්හාවේ තරම නේද? ඉතින් මධ්‍යස්ථව ඒ වගේ පුද්ගලයන්ව ආශ්‍රය කරනකොට කවුරු හරි කෙනෙක් මගේ ළඟ ඉන්න කෙනෙක් හොරකම් කරලා දිනු වෙන කෙනෙක් ඉන්නවා. එකම රස්තාව කරන්න කියන්නකෝ දැන් මටත් මොකද වෙන්නේ? අර එයා අර වගේ මම මේ වගේ නේද? එහෙනම් ඉතින් ඔන්න ඔහේ එයා ඒකට කියනවා අපිටත්. මහ මුහුදේ වතුර ටිකක් ගත්තට මුහුදට දැයෙන්නේ නැහැ. නේද? මොකද දුක් විඳිනවද? හ්ම් අර ඒ වාගේ අම්මා අතට දුක් විඳිනවා. ඉතින් මෙන්න මෙතනින් කීයක් හරි අරගෙන හොඳට සලකනවාකො. උන් තාත්තා දුක් විඳිනවා, දරුවෝ දුක් විඳිනවා කියලා මහා පාපයන් වලට පොළඹවනවා. හරිද? අන්න ඒ වගේ මේ සත්වයන් පිළිබඳව සංස්කාරයන් පිළිබඳව මේවා පිළිබඳව කිස්සු වගේ හැදිලා ඉන්න. සත්ත්ව සංකාර කියලා යන පුද්ගල පරිවර්ජනතා. ඒකත් කිය නුවණින් බැහැර කරන්න නැත්නම් අපිට මධ්‍යස්ථ ජීවත් වෙන්න දෙන්නේ නෑ ලෙඩේ බෝ කරනවා. හරිද? ඊළඟට සත්‍ය සංකාර මධ්‍යස්ථ පුද්ගල සේවනතා. ඒවා පිළිබඳ හැම වෙලෙම මධ්‍යස්ථව කටයුතු කරන පුද්ගලයින්ව නේද බලෙන් හරි සේවනය කරන්න ඕනේ. ඒ කට්ටිය හැම වෙලෙම ආශ්‍රය කරන්න ඕනේ පින්නත් මේ මධ්‍යස්ථව ඉන්න පුද්ගලයා ආශ්‍රය කරපුවාම අපිට මොකද වෙන්නේ? ඒ කට්ටිය හැම වෙලෙම අපිට උපදෙස් දෙනවා. අයියෝ ඉතින් දැන් අතහැරලා දාන්න. දැන් ඉතින් දැන් වයස කීයද? නේද? දැන් ඕවා ලියලා දෙන්න. ඕවා ලියලා දීලා හිතෙන් සම්පූර්ණයෙන් අතහරින්න දවස් 10ක් විතර ගිහලා භාවනා කරන්න. හ්ම්. ඒක ඔච්චර අල්ලගෙන ඉන්න එපා. ඔය ගහ ඉතින් ඔය සීයලා හදපු එක ඇත්ත. ඒ ළමයින්ට ඔක කපා ගන්න දෙන්න. නේද? සමහර ඇත්තෝ මොකද? ඉදන්නම් ලියලා දෙනවා. හැබැයි ගහක්වත් කපන්න බෑ හදිස්සියකට. නේද? අපි ඒවා මේ ගහ කපන්න බෑ කියන්නේ මේ පරිසරය ගැන හිතලා නෙවෙයි. මේ අපේ අහවල් પરම්පරාවේ හදපු ඒවා මේවා මෙහෙම තියෙන්න ඕනේ මේවා මෙහෙම තියෙන්න ඕනේ කියලා ඉන්නන්නේ බොහෝ අයකට යන ඇත්තන්ට තමන් හදාගත්ත ගෙදරයි ඉඩමයි දාලා දරුවෝ හදපු ගෙදරට යන්න බෑ ඒ ලෙඩේ තදින්ම තියෙනවා මම දන්න බොහෝ දෙනා ඉන්නවා බොහෝ දෙනා ඉන්නවා ළමයි බොහෝම සුඛෝභෝගීව බොහෝම ලස්සනට පිළිවෙලට නිවාස හදලා අලුතෙන් හරිද අම්මා විතරයි ජීවත් වෙලා ඉන්නේ. අම්මා කියන්නේ මොකක්ද තාත්තා හදපු ගේ දාලා මං යන්නේ නැහැ. ඔයාලා යන තැන කියන්නේ. මම මේක තනියම නෙවෙයි. ඉතින් උන් දැ බලා ගන්න ආයේ වෙනමම වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. හරිද? නැත්නම් අම්මත් එක්ක එකතු වෙලා හදපු ගේ තාත්තා තනියම ඉන්නවා කියන්නේ මේකෙන් නම් මම යන්නේ නැහැ. මට මේකේ තමයි සැනසීම තියෙන්නේ. නේද? මේ පිසු සැනසීම තමයි ඒ තියෙන්නේ. හරිද? ඒ මොකද ඒ තමයි තමන්ගේ හිත අර කියන්නේ හිත ගිය තැන මාලිගාව කියන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ මාලිගාව තියෙන්නේ එයාගේ එතන එතන තමයි මාලිගාව. ඒ මොකද හිතට හිතේ තියෙන වැරදි අදහස. ඒවා අයින් කරගන්න ඕනේ මධ්‍යස්ථ තැනකට එන්න ඕනේ. ඉතින් ඒ වගේ අයව ඒ වගේ අය දැක්කහම නිවැරදි කල්යාණ මිත්‍රයෝ හම්බුනොත් පින්න මේ ඒ වගේ අයට හොඳට උපදෙස් ටිකක් හම්බෙනවා. හම්බෙනවා මේවා මෙහෙමයි මේක මෙහෙමයි මේකට හේතුව මේකයි මෙහෙමයි කියලා අර නැగి නැగి එන නැగి නැగి එන ස්වභාවයන් අපේ හිතේ ඒ ඒවට ඇලෙන ගති, සත්වයෙන් ඇලෙන ගති නේද? අයින් කරන්ද ඒ ඒ වෙලාවේදී උපදෙස් ලැබෙනවා. ඒක හරිය වටිනවා. අපි මේ ධර්මය දැනගන්නකොට වඩා වටිනවා කල්යාණ මිත්‍රයන් ආශ්‍රයයට ගැනීම. දරුවෝ ගැන දරුවෝ එක එක ඒවා කරපුවාම නේද? දරුවන්ට සමහර වෙලාවට ඉතා සාධාරණ හේතු හින්දා දරුවන්ට සමහර වෙලාවට දෙමව්පියන්ට බලන්න බැරි වෙනවා. සමහර තමන්ගේ අම්මා තාත්තට පොඩ්ඩක්වත් කලකපු නැති අය තමන්ගේ දරුවන්ගෙන් ගොඩ දේවල් බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ අරකවත් මතක් කරනවා නම් මධ්‍යස්ථ තැනට යන්න පුළුවන්. හරිද? තමන්ගේ තරුණ කාලයේ දෙමාපියන්ට සලකන්න බැරි වුණා. අඩුවෙන් සැලකුවේ. ඒකත් අසත්පුරුෂකමකට නෙවෙයි. කාර්ය බහුල වෙලා හරි මොකක් කරේලා. දැන් තමන්ගේ ළමයින්ට ඒක කරන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? කිපිලා ඉන්නවා. මධ්‍යස්ථතාවයක් වෙනවා. ඒකට ඔන්න අර නේද අර නිවැරදි පුද්ගලයෝ හම්බුනොත් මොකද කියන්නේ? යාලා මතක් කරලා දෙනවා. මතක් කරනවාකෝ. ඒ කාලේ. ඒ කාලේ ඔහේ සැලකුවද? කියලා මතක් කරලා දුන්න ගමන් හරියනවා. ඒ කියන්නේ අපේ මෙනෙහි කිරීම තමයි හැම දෙයකම මෙනෙහි කරන විදිහ නේද කවුරුන්ටත් ප්‍රශ්න තියෙනවා කාටත් තව කාටත් මෙහෙමයි මම අර කර්මය ගැන ඒ වගේ ඒවා ඉක්මනට මතක් කරලා දෙන්න ඒ වගේ පුද්ගලයෝ සේවනය කරන්න ඕනේ ඒකට ටික ළඟ ළඟ ආශ්‍රය කරන්න ඕනේ එහෙම ආශ්‍රය කරනකොට පින්නන්නේ අපේ හිත උපේක්ෂාවේ වැටෙනවා ඉතින් හැම වෙලේම උපේක්ෂාවේ වැටෙන තත්ත්වයන් තියෙනවද කියලා බල බල බල බල ඒක ඇති කරගන්න ඕනේ ඊළඟට ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව තද විමුක්තතාවය කියලා හැමදාම කතා කරන දෙයක්. ඒක හරි වටිනවා. නේද බොජ්ජංග ධර්ම හතේදිම තද විමුක්තතාවය කියන කාරණාව ගැන කතා කරා. හතේදිම කතා කරපු එකම දේ. ඒ වටින්නේ මේ දැන් ගන්න අදිස්ථානයක් හිත තදින්ම තදින්ම හිතට ගන්නවා. ඕනම තත්වයක් යටතේ මම උපේක්ෂාවෙන් ඉන්නවා. හරිද? හරියුත් මහ රහතන් වහන්සේ විදිහට ඉන්නවා. දන්නවනේ සරියුත් මහ රහතන් වහන්සේ කොහොමද දේශනා කළ තියෙන්නේ? මම හරියට නිකන් අඟක් නැති හරකෙක් වගේ කියලා. අඟක් නැති හරකෙක් කියන්නේ අඟ තිබ්බානම් ඇනෙන ස්වභාවය හරි තියෙනවා. නේද? ඇනෙන ස්වභාවයක්වත් නැහැ අඟක් නැහැ කියලා කියන්නේ. හරි. මං හරියට ගින්දර වගේ, මහ පොළොව වගේ මේ විදිහට අපේ පින්නත් මේ තමනුත් දැඩි අධිෂ්ඨානයක් ගන්න මේ ලෝකෙම මිනිස්සු සැප දුකෙහි ඇලී ගැලී වාසය කරනවා. මට එන ඕනම දෙයක් තුළ මම උපේක්ෂාවෙන් වාසය කරනවා කියලා දැඩි දැඩි අදහසක්. අන්න එවැනි ගැඹුරු තත්ත්වයක් තමයි මුනිවරයෙක්ගේ තියෙන්නේ. මුනි සූත්‍රය අරගෙන බලන්න මම වෙලාවක මුනි සූත්‍රය පැහැදිලි කරන්නම්. ඒ වගේ තැන්වල සඳහන් කරලා තියෙන අපූර්ව මේ ඒ ඒ කියන්නේ ඕනම තත්වයක් යටතේ උපේක්ෂා සහගතව වාසය කිරීම කියන එක මේ ලෝකෙට ආදර්ශ සම්පන්න විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ බෞද්ධයෙක් විදිහට. අපි ඇත්තටම මෙහෙම හිතනවා නම් මේ බලන්න දැන් අරන්නේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පවත්මයේකුත් තැන්වල ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට අධ්‍යාපනය ලැබලා රාජකීය පඬිතු තත්ත්වයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊළඟට පිරිවෙන් පවත්වාගෙන බොහෝම සංඝ පරපුරක් සකස් කරන විසුණු වහන්සේලා ඉන්නවා. ජාතික වශයෙන් මෙහෙයක් කරන, ජාතිය රැක ගැනීම සඳහා කටයුතු කරන, ශාසනය රැක ගැනීම සඳහා කටයුතු කරන ආධ්‍යාත්මික පැත්ත පැත්තකට දාලා කටයුතු කරන විසුණු වහන්සේලා ඉන්නවා. නේද? ඒ එක එක්කෙනාගේ පාරමිතාවන් වෙන්න පුළුවන්. ඒ එක එක්කෙනාගේ ඇති වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ ඒ විසුණු වහන්සේලා තුළ කොයි කොයි වගේ අදහස් කොයි කොයි වගේ අතුලාන්ත අවබෝධය තියෙනවද කියලා අපි දන්නේ නැහැ. සමහරට එළියට බහැලා බොහෝ වශයෙන් රට රැක ගන්න ඕනේ, ජාතිය රැක ගන්න ඕනේ, ආගම රැක ගන්න ඕනේ කියලා විශේෂ වෙන අය ගැන අපිට හිතෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කිසිම විදර්ශනාවක් නැහැ, කිසිම සංහිඳියාවක් නැහැ, කිසිම වැඩක් නැහැ, පළක් නැහැ කියලා. එහෙම පහත්ට පහත්ට සැලකීමක් ඉද නොවෙන්න ඕනේ තමන්ගේ අතින්. හැම කෙනෙක්ම Tamanට හැකි දෙයක් කරනවා නේද කියලා හැම වෙලේම උපේක්ෂාවේ හිතා ගන්න. අනුන්ව පහත්වට සලකන ස්වභාවය නේද? උතුම් මිනිසුන්ගේ නෑ, රහතන් වහන්සේගේ නෑ. බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාථ පුත්‍රවක්වත් අඩුම ගානේ පහත් සුද්ධලෙක් විදිහට සඳහන් කරේ නෑ. පහත් ධර්මතාව උපදිනවා කියලායි සඳහන් කරේ. එතකොට අපි හැම වෙලේම මේ රහත් උත්තමයන්න් වහන්සේලා ළඟ කියන උපේක්ෂාවට සමානව ජීවත් වෙනවා කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනම සත්‍යයක් ඇත්ත. හරිද? ඒකට කියන සබ්බ විමුක්තතාවය කියලා. සබින් හිතන්න මම සීළු මහා සංඝරත්නය කෙරෙහි එක හැඟීමකින් ජීවත් වෙනවා. එක හැඟීමකින් ජීවත් වෙනවා කියලා සබින් හිතා ගන්න ඕන. සබින් හිතර ගන්න ඕනේ. එන්නේ විදිහට ජීවත් වෙන්න උත්සාහයක් ගන්න ඕනේ. හරි? එන්නේ එක තමයි උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනා කොච්චරනම් මධ්‍යස්ථ හිතකින් ජීවත් වෙන ඕනම ප්‍රශ්නයක් ඇත්තේ බලන්න මගේ ජීවිතේ අරගෙන බලන්න. ඕනම ප්‍රශ්නයක් අත්ද. හ්ම් ගෙදර ඇති වෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ උපේක්ෂාවෙන් ඉන්නවා නම් නියම උත්තරේ හොයාගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මොකද්ද? එයාව නේද? සතර අගතියට ඇදිලා යනවා. නියම උත්තරේ හොයාගන්න නම් උපේක්ෂා සහගත කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ තමයි උපේක්ෂා සම්බෝධ්‍යංගය ගැන අපි දැනගන්න ඕන දේවල්. අ සත්ත්ව මජ්ජත්තාවය, සංකාර මජ්ජත්තාවය, සත්ත්ව සංකාර කියලා යන පුද්ගල පරිවර්ජනතා සත්ත්ව සංකාර මාධ්‍යත් පුද්ගල සේවනතා සහ සදිමුක්තතා කියලා. ඒ තමයි අපිට බොජ්ජංග ධර්මයන් ගැන කතා කර යුතු සියලු දේ අපි මේ වෙනකොට කතා කරලා තව සියලු දේ කියලා කියන්න බෑ. ඒ තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මට හැකි පමණින් අපි මේ ධර්ම දේශනාව 23ක 3ක් විතර අපි දින 23ක් විතර බොජ්ජංග ගැන කතා කරා. මොකද එහි තියෙන වටිනාකම්, එහි තියෙන ප්‍රබල වටිනාකම හින්දා. ඉතින් බොජ්ජංග වලට ප්‍රතිවිරුද්ධ ධර්මතාව තමයි නේද බොජ්ජංගයන් හිතට දැනුම ඇති කරනකොට චක්කු කරණී தත්ත්වය තත්ත්වය නම් බොජ්ජංගයේ තියෙන්නේ නේද චක්කු කරණී කියන්නේ නුවණ ඇති කරන தත්ත්වය නම් ඒ ඒ නුවණ නැති කරන தත්ත්වය තියෙනවා නීවරණ ධර්මයන් වල හරි ඥානය ඇති කරන தත්ත්වය නම් තියෙන්නේ එහෙනම් ඥානය නැති කරන தත්ත්වය තියෙනවා නීවරණ ධර්මයන් තුල ඊට උපසමාය தත්ත්වයටපත් කරන එක නම් බොජ්ජංග වල තියෙන්නේ උපසමාය தත්ත්වය නැති කරන தත්ත්වය තියෙනවා නීවරණ ධර්මයන් තුල. එහෙනම් මේ බොජ්ජංගයන් එක්කම අපි නීවරණ ධර්මයන් ගැන කතා කරේ නැත්නම් ඒක අඩුවක් වෙනවා. ඉතින් හෙට දවසේ ඉඳන් අපි සාකච්ඡා කරන්නේ කාමචන්ද ව්‍යාපාද තීනමින්ද උද්දච්ච කුති විචිකිච්ඡා කියන නීවරණයන් පිළිබඳව එතකොට ඒවා දැනගත්තාම අපිට ඒවායින් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද මේ කාමච්ඡන්දය කියලා කියන්නේ කියලා. ඉතින් ඒ ආකාරයට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බොජ්ජංග දේශනා මාලාව මෙතනින් නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව මේ පින්වන්ත අයට ලබා දෙන්න ශ්‍රවණය කරන්න හේතුුනේ මේ මැදිරියේ වාසය කරන මේ පින්වන්ත පිරිස. එතකොට මේ පිරිසගේ දායකත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව මේ අත්න්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒකින්ද අපි මේ පින්වන්ත පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා. ඒ අත්න් සත්භාවයෙන් කටයුතු කරලා මේ අත්න් වෙනුවෙන් මේ ලබා දුන්න ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ පින්වන්ත අයට